කොසල් මහ රජතුමා රටවල් පහකට අධිපති රජ කෙනෙක්. ඒ රජතුමා බුද්ධ ශාසනය ඇඳිනගත්යන් පසු දවස් දෙවිතක් බුද්ධ වන්දනාවට යන්නත් ධර්ම ශ්‍රවණය කරන්නත් දිනපතා භාවනා කරන්නත් පුරුදු වී සිටිය. ඒ භාවනා කරන ඇතන් දවස්වලදී සිතට නැගෙන යම් යම් සංකල්පනා ਸਰවඥන් වහන්සේ සමීපයෙන් විසඳ ගන්නවා. එක දවසක් ගිහින් ඇසුවා ස්වාමීනි මං විවේකීව රාජමාලිගාවේ මතුමා අන්තලාවේ භාවනා කරද්දී මට මෙහිතා පහළ වුණා. මේ මිනිස්යන්ද මෙලොව අර්ථයයි පරලොව අර්ථය දෙකම සාක්ෂාත් කරගන්න අත්පත් කරගන්න යම් කිසි ඒකායන මාර්ගයක් තියෙනවද මේකයි මගේ හිතෙන් ලැබුණු ප්‍රශ්න වශයෙන් ලැබුණු සංකල්පනාව ප්‍රශ්නයක් වශයෙන් ලැබුණු සංකල්පනා මේකයි කියලා ඇසුවා සරුවඥන් වහන්සේක බොහෝම ලස්සනට විසඳා දුන්නා අප්පමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගාය තිත්තේ දිට්ඨ ධම්මිකං චේවත්තං සම්පරායකං චත්තං මහරජේ අප්‍රමාදයේ කියන එකම ධර්මය මෙලොව අර්ථයයි පරලොව අර්ථයයි කියන දෙකම සාක්ෂාත් කරගන්න ඒකායන මාර්ගයයි කියන එක පහදා දුන්නා. ඒක තවත් දුරට උන්වහන්සේ පැහැදිලි කරන පිණිස උපමාවක් දිරිපත් කළා. යානිකානිච්ච මහරජ ජංගමානානම් පානානම් පදජාතානි සබ්බානිසා නිහච්ච ප්‍රදේ සමෝදානං ගච්ඡති. හක්්‍ය පදන්තේ සංගග්ගමක්කායතේ යදිදම් මහන්සත්තේන. ඒමේවකෝ මහරජේ යේකේති කුසල ධම්මාස් සම්මේතේ අපමාද පදේ සමෝදානං ගච්ඡanti. මේ උපමාවකින් සංසන්දනය කොට පෙන්නවා. මහරජේ පාගමනින් ඇවිදින යම්තා සතුන් ඇතොත් ඒ සෑම සතුන් අතරින් ඇතාගේ පාසකාන ඇතුලේ අනි සෑම සතුන්ගේ පාසකාන් තබන්න පුළුවන්. ඇතාගේ පාසකාන විශාලයි. ඒ වගේම මහරජේ මෙලව දුණුවට පරලෝ සුගතියට සාන්ත නිවනට හේතු වෙන යන්තා කුසල ධර්ම සංඛ්‍යාත ධර්ම කොටාසයක් ඇතෝ ඒ සියල්ලම අප්‍රමාද කියන එකම පදයට ඇතුළත් වෙනවා කියන එක තෝරලා දීලයි මේ ගාථා තුන පහදා දුන්නේ ආයුම් ආරෝග්‍යං වන්නං ශබ්දං උච්චාකුලීනතං ප්‍රතිෝපත්තයන් තේන උලාරේ අපරාපරි මිනිසයන් විසින් පතන දේවල් මෙතන කියවුණා සෑම කෙනෙකුට අවශ්‍යයි දීර්ඝායුෂ නිරෝගී සුව ශරීර වර්ණය එවාගේම ස්වර්ග සැපය උසස් වංශවත් ජීවිතය එවාගේම ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් සංසිද්ධිය මුතුමැණික් ආදී සාර ධානය එවාගේම අමුදරුවන් සේවක සේවිකාවන් මේ ආදී සම්පත් අවශ්‍යයි ඒ සම්පත් අවශ්‍ය නම් ඒවා සාක්ෂාත් කරගන්නත්පත් කරගන්න ඇති එකම මාර්ගය මේකයි අප්පමාදම් ප්‍රසංසන්ති පුඤ්ඤ ක්‍රියාසු පණ්ඩිතා අප්‍රමාදව දන් දීම, සීල රැකීම, භාවනා කිරීම සහ සිත දියුණු කිරීම නියම මාර්ගය කියා පඬිතෝත්තමයන් වහන්සේලා දේශනා කරනවා. අප්‍රමත්තෝ උභවත්තේ අධිගන්න අති පඬිතෝ ඥානවන්තයා අප්‍රමාදව කටයුතු කිරීමෙන් ඉවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමෙන් මේ සියල්ල සාක්ෂාත් කර ගන්නවා. දිට්ඨිය ධම්මේ යෝවත්ථෝ යෝචත්ථෝ සම්පරායකෝ අත්ථා විසමයා ධීරෝ පණ්ඩිතෝති පවුච්චති මෙලව දියුණුව පරලෝ සුගතියක් කියන දෙලෝ අභිවෘද්ධිය සලසා ගන්න යම් ධීරයෙක්ද ඒතනත්ත සැබෑම ඥානවන්තයෙක් කියනක දේශනා කොට වදාලා දැන් අපි සලකා බලමු අප්‍රමාද කියන්නේ කුමක්ද කියන එක මේක අපේ එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය ධර්ම කොටසක් මේ පින්වත් සංජිත් තෙත්තිආරච්චි දොස්තර මහත්මයා උදේ පාන්දරක් මතක් කළා ස්වාමින් වහන්සේ අද මේ එදිනෙදා ජීවිතයේ තවස් වෙන උපදේශ ටිකක් ලැබුණොත් මැනවි කියලා. ඉතින් මේ අපමාද පරිය අපට පැහැදිලි කර ගන්නකොට ඉබේම අපේ ජීවිතයේ තවස් උපදේශ ආශයක් මතු කර ගන්න පුළුවන්. අපමාද කියන පදේ ඉස්සල පාදා දෙන්න ඉස්සර වෙලා පමාද කියන එක පදේ තෝරගන්නට ඕනේ. පමාද අපි ප්‍රමාදේ ප්‍රමාදේ කියලා බොහෝසෙන් කියනවා. පමාදෝති සතිවොස්සබ්බෝ. පමාද කියන්නේ කුමක්ද? සිහිය අමතක කිරීම. සිහිය මුදා හැරීම. සිහිය නිදල්ලේ හැරි හැසිරෙන්නේම. එහෙම නැත්නම් සිහි නොකිරීම. කුමක්ද සිහි කළ යුතු වන්නේ? දාන, සීල, භාවනා හා දස පුණ්‍යක්‍රියා දස කුසල කර්මපත ආදී යහපත් කටයුතු සඳහා සිහි ගැන්වීමයි මෙතන පමා වෙන්නේ. ඒ කල යුතු යහපත් ප්‍රතිපත්ති ගුණධර්ම ගැන අමතක කිරීම තමයි සති වොස්සග්ගෝ කියන්නේ. ඒ සතිය මුදා හැරීම, සතිය සංවර නොකිරීම, සතිය උදා කර නොගැනීම, සතිය අවදීන් තබා නොගැනීම මේක තමයි ප්‍රමාදය. නේ ප්‍රමාදෝ අප්‍රමාදෝ. එසේ අමතක නොවේ නම් එළඹ සිට සිහියෙන් යුක්ත වේ නම් අර දස පුණ්‍ය ක්‍රියා සඳහා දස කුසල කර්මපත සඳහා සිව්බම වීරණ සඳහා යහපත් කරණීය ධර්ම මංගල ධර්මාදී හිතසෝපනිස පවට්නා යහපත් කටයුතු සඳහා ප්‍රමාද නොවේ නම් අමතක නොවේ නම් එළඹ සිට සිහියෙන් සිටින අවදියෙන් සිටින ඒකට කියනවා අප්‍රමාදේ කියලා. මේක තවත් දුරට හඳුන්වනවා අබදාන පිටකයේ විභංග ප්‍රකරණයේ කුද්දක වස්තු විභංග 1500ක් කෙලෙස් හඳුන්වන තැන ප්‍රමාදය කියන්නේ කුමක්ද කියන එක. තත්කතමෝ පමාදෝ කා දුච්චරිතේ වචේ දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේසු චිත්තස්ස වස්සග්ගෝ වස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්ච කිරියතා අසාතච්ච කිරියතා අනිත්‍යත කිරියතා ඕලේන වෘත්තිතා නික්කිත ඡන්දතා නික්කිත දුරතා අනාසේවන අභාවන අභාවලී කම්මං යෝ ඒව රූපෝ පමාදෝ පමජ්ජන පමජ්ජිතත්තං අයං උච්චති පමාදෝ මෙන්න මෙහෙම තෝරලා දුන්නා. බුදුරජාන් වහන්සේ ප්‍රමාදේ ප්‍රමාදේ කියන්නේ කුමක්ද යනු කයින් සිදුවෙන දුසිරිත, වචනින් සිදුවෙන දුසිරිත, සිතින් සිදුවෙන දුසිරිත පිළිබඳවත් ඇස පිනවන කන නැහය දෙව කය කියන මේ පසිඳුරන් පිනවන පංචකාම සම්පත් ගැන චිත්තස්ස වස්සග්ගෝ සිත මුදා හරිනවා වස්සග්ගානුප්පදානං නැවත නැවතත් ඒවා කෙනෙහිමෙත් දුවවනවා ඒවායින් සංවර නොකර හිටිනවා. හිත පාලනය නොකර සිටිනවා. ඒ ආදීනව නොසිතා සිටිනවා. මෙන්න මේක ප්‍රමාදයක්. එපමණක් නෙමෙයි. දාන සීල භාවනාදී කුසල රැස් කිරීමේදී අසක්කච්ච කිරියතා නොසකස් කොට අගෞරවයෙන් ආවට ගියාට කරනවා නම් මේක ප්‍රමාදයක්. අසාතච්ච කිරියතා නිතර නිතර නිතර කුසල නොකරනවා නම් ප්‍රමාදයක්. අනිත්‍යත කිරියතා කුසලයක නිමාව දක්වා නොයදෙනා නම් ප්‍රමාදයක්. ඕලීන වෘත්තිත කුසල් කිරීමට පමා වෙනවා නම් මැලි වෙනවා නම් ඒක ප්‍රමාදයක්. නික්කිත ඡන්දතා කුසල් කිරීමේ කැමැත්තක් අරිනවා නම් ප්‍රමාදයක්. නික්කිත දුලතා කුසල් කිරීමේ උත්සාහය වීර්ය අත්හරිනවා නම් ප්‍රමාදයක්. අනාචේ වෙන ආදරෙන් කුසල් නොකිරීම ප්‍රමාදයක්. අභාවනා නැත නැතු කුසල් නොකිරීම ප්‍රමාදයක්. අබහුලී කම්මං බහුල වශයෙන් නැවත නැවත කුසල් නොකිරීම ප්‍රමාදයක්. හේව රූපෝ පමාදෝ පමජ්ජනා පමජිතත්තං. මෙන්න මේ කියන ප්‍රමාදය ප්‍රමාද වෙන ආකාරය ප්‍රමාද වෙන බව තමයි සමාධි කිව්වේ. ඒකේ අනිත් පැත්ත අප්‍රමාදේ. අප්‍රමාදයේ හඳුන්වනකොට හඳුන්වන්නේ මෙහෙමයි. අර කාය වාක් මනෝ තිදොලින් සිදුවෙන දුෂ්චරිතයන් ගැන හිත මුදා අරින්නේ හිත නිදල්ලේ හැසිරෙන්න දෙන්නේ නිතරම හිත පාලනය කර ගන්නවා සිහියෙන් යුක්ත වෙනවා. පාපයක් කරන්න ආවත් වහාම එකකින් අත මිදීමට සතිමන්ත වෙනවා. එවාගෙන් පස්කම් සැපම ගැන සිත සිතා ඉන්නේ නැහැ. ඒ තමාට ලැබෙන ධාර්මික පස්කම් සැප පවා කුසාසිතින් කරන්න පුරුදු වෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවාගෙම කරන කුසලය, දාන සීල භාවනාදී කුසලය සක්කාච්ච කෙරෙන්න බොහෝම සකස් කොට ගෞරවයෙන් සැලකෙමින් කරනවා. ඒක අප්‍රමාදයක්. එවාගෙම සාටච්ච කෙරේතා නිතර නිතර නිත කුසල් සිත් පහළ වෙන හැටියට යෙදෙනවා. නිත්‍යත කෙරේතා පින්කමක් පටන් ගත්තනම් කවරෝ නිමාව දක්වාම යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. අනුවලින මුත්තිතා කවදාහක් පින්කම් කරන්න ඇලිමැලි වෙන්නේ නැහැ, පසුබටවන්නේ ඒකත් අප්‍රමාදයක්. අනිත්‍යත ඡන්දතා කවදාහක් කුසල් කිරීමේ කැමැත්තක් ඇතිෙන්නේ නැහැ. ඒකත් අප්‍රමාදයක්. අනික්කත දුරට කුසල් කිරීමේ උත්සාහය වීරිය කවදාකවත් ලිහිල් කරන්නේ අත්හරින්නේ ඒකත් අප්‍රමාදයක්. ආසේවන බොහොම ආදරයෙන් කුසල් කරනවා ඒකත් අප්‍රමාදයක්. භාවනා නැවත නැවත කුසල් කරනවා ඒකත් අප්‍රමාදයක්. බහුලීකම්මන් බොහෝසෙන් කුසල් කරනවා ඒක අප්‍රමාදයක්. මෙන්න මේ කියන ආකාරයෙන් අප්‍රමාදයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපි සලකා බලමු එදා සරුවක්ඥන් වහන්සේ මේක දේශනා කළේ රජ කෙනෙකුටයි. ඒ රජතුමාට දේශනා කළා නම් අනිත් රටවැසියන්ලා ලෝවැසියන්ලා සෑම දිනකටම සාධාරණ දේශනාවක් විය යුතු වෙනවා. එනිසා ඒ රජතුමාටත් මේ අප්‍රමාද වෙන්න උපදෙස් දුන්නා වගේ දැන් අපි ජීවිතය ගැන සලකා බලනකොට අපි මාද විය යුතු අයයි. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සිවුදිගින් ශාල ගල් පර්වත හතරක් කරණයගෙන එනකොට අත් අත් ගවමාචාදීන්ද, දේවල් දොරවල්ද, මිනිස්යන් ඔක්කොම සුණු විසුණු කරගෙන පෙරළී එනකොට දෙරෙන තනක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ කොසල් රජුගෙන් ඇහුවා කොහොමද මාර ගෙහිම වෙලා බේරෙන්නේ? අනේ ස්වාමීන් එතකොට වෙන බේරෙන ක්‍රමයක් නෑ. සිවුලඟ සෙනගෙන් බේරෙන්න බෑ. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් බේරෙන්න බෑ. අහසින් යන ක්‍රමයක් නෑ. කොහොම තැයිලා පොඩි වෙනවා. ඒ වෙලාවට තේන්නේ අඤ්ඤත්‍ර ධම්මචර්යා සමචර්යා. ඒ කියන්නේ ධර්මයේ ඇතරීම සීලවන්ත වීම හරි කරන දෙයක් නැහැ. අන්න ඒ වගේ දැන් අපේ ජීවිත ගැන බැලුවාම අපි ඉර පෑවුවා ඉර බහලා යනවා වගේ උපන්දා පටන් අපි මේ ජෙවි ජෙවි යනවා. අපි මේ බහදා යන අස්තයට යනවා. ඒක නුවණින් කල්පනා කරන අපට හොඳට පැහැදිලි වෙනවා. එතකොට අපි ජීවිතය ගත කරන්නේ ජීවන ජීවිතයක්. හැමදාම තියෙන ජීවිතයක් නෙමෙයි. ඉතින් ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවන ජීවිතයෙන් නොගෙවෙන සැපයක් අපි හදා ගන්නට ඕනේ. ඒ වගේම දිරණ ජීවිතයෙන් නොදිරණ සැපයක් අපි හදා ගන්නට ඕනේ. මරණ ජීවිතයෙන් නොමරණ සැපයක් අපි හදා ගන්නට ඕනේ. ශෝක වෙන ජීවිතයෙන් නිස්සෝකී සැපයක් අපි හදා ගන්නට ඕනේ. හඬන වැළපෙන ජීවිතයෙන් අපේ නොහඬන මේ ශක්තියක් හදා ගන්නට ඕනේ. කායික දුක් විඳින අපේ ජීවිතයෙන් කායික සැපයට පත්වෙන සැපයක් හදාගන්නට ඕනේ. මානසික දුම්නස විඳින අපි දුම්නසක් මේ තත්ත්වය හදාගන්නට ඕනේ. දැඩි ආයාස විඳින සිදුන අපට ආයාස නොවිඳින්න අපි මඟ හදාගන්නට ඕනේ. කැමති කැමති දේ සිද්ධ නොවන සුළු අපට කැමති දේ සිදු කර ගැනීමේ ශක්තිය හදාගන්නට ඕනේ. එවාගේම කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරන අපට එයින් අතමිලීමේ උපායක් මේ ටික කාලය තුළ හදා ගන්නට ඕනේ. එනිසා තමයි බුදුරජාන් වහන්සේ බොහෝ වාරවල මම එතන දහස් ගණන් වාරවල ප්‍රකාශ කළා කියනවා සුගතෝ වාදී කියලා ආවාදයක්. දුර්ලභව භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහණෙනි බුද්ධෝත්පාදයේ ලොවේහි දුර්ලභයි. දුර්ලභව manussත් ප්‍රතිලාභෝ. බුද්ධෝත්පාද කාලයක් ඇති කල්හිම මිනිසත් බව ලැබීම දුර්ලභයි. දුර්ලභා කන සම්පatti අඳගොළු බීරු උම්මත්තක මන්ද බුද්ධික අංග විකල වැනි අවස්ථාවන්ගෙන් තොර වාසනාවන්ත ජීවිතය දුර්ලභයි දුර්ලභා පම්බඤ්ඤා ශාසන පැමිණ දුර්ලභයි දුර්ලභං සද්ධර්ම ශ්‍රවණං බුදුබණහන් ලැබීම දුර්ලභයි දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ආශ්‍රය දුර්ලභයි ඒ සියල්ල දැන් එක්කාසු වෙලා ඇති බැවින් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මානෙනි එළඹ සිටි සීනුවලින් පිළිවෙත් සම්පාදනය කරත්වා කියලා දිනපතා දවසට තුන් විතර දකින්න දේශනා කරනවා. මෙයින් අපට පැහැදිලි වෙනවා අපේ සම්පත් ලබාගෙන තියෙනවා. බුද්ධෝත්පාද කාලයක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිත අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ ලබාගෙන තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්‍ය අපට ලැබිලා තියෙනවා. දැන් අපි මේ අවස්ථාවෙන් නිසි පල ගන්නට නම් අප්‍රමාද වන්නට ඕනේ. කොහොමද අප්‍රමාද වෙන්නේ කියන එකට තෝරා ගන්න. බෞද්ධයෙකු විසින් පැවැත්විය යුතු ධර්මතා රැසක් තියෙනවා. ඒවට අපි කියනවා ආචාර ධර්ම කියලා. සාර ධර්ම කියලාත් කියනවා. බෞද්ධ සාර ධර්ම කියලාත් කියනවා. අපි උදේ පාන්දර නැගිටිනකොට අපට පුළුවන් හිතේ අදිෂ්ඨානයක් කරගන්න. මෛත්‍රී සාගත, නැත්නම් කරුණා සාගත, මුදිතා සාගත, උපේක්ඛා සාගත, ඒ වගේ යහපත් බ්‍රහ්ම සිතිවිලිය හදාගෙන අපට උදේ අවදි වෙන්න පුළුවන්. අපි උදේ අවදිනකොට එතනවා මා මේ මිලාගෙන සිටිය ඇඳ සකස් කළ ඇත්තෝ සූපත් වෙත්වා කෙටියෙන් හරි හිතන්න පුළුවන්. ඒ වගේම අද දවසේ නැගිටින ඇත්තෝ සූපත් වෙත්වා අද දවසේ මට සම්මුඛ වෙන ඇත්තෝ සූපත් වෙත්වා අද දවසේ මම සතර සංවර සීලය කියන තමන් රක්නා පංචශීලය ඉන්ද්‍රිය සංවරය මේවා මනමින් ආරක්ෂා කරගන්න මේ කියලා තමන්ම තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම තමාගේ ශාරීරික කටයුතු කරන වෙලාවේදී දත් නැදීම, මූණ සේදීම, ඇඟ සේදීම, ඇඳුම් ඇඳීම ආදි හැම කටයුත්තකදීම අර වාගේ යෝනිසෝ මනසිකාරයේ ලැබෙන ඇටයට පවතින ඇටයට හිත පුරුදු කරගන්නවා. උදේ පාන්දරම නැගිට ගමන් තමන්ගේ එක කුසල් සිතින්ම හදා ගන්නට අදිස්ථාන කර ගැනීම නිසා වැදගත් සාර ධර්මයක්. ඒ කොහොමද මේ විදිහට මෙත් සිතින් හරි බුදුගුණ මානසිකාරයෙන් හරි දවස ආරම්භ කරනවා. ඒකම තමන් සමාදන් වන සීලය පංචශීලය හරි ආදී වස්තමක සීලය හරි නිත්‍ය සීලය තමන් බුදුන් වහන්සේ පැහැච සපත් වී ගෞරව සම්ප්‍රයුක්තව බුදුපාණ දල්ගලා පංචශීලය හරි සමාදන් වන සීලය සමාදන්ව බුද්ධ වන්දනා කොට ස්වල්ප වේලාවක් මෛත්‍රී භාවනාවෙනි භාවනාවක දෙන්නට ඕනේ මේ තමයි දවසේ ආරම්භය මේ බෞද්ධ ජීවිතයේ අවශ්‍ය මුල පිරීම දවසේ ඊළඟට දවසේ කරන සෑම කටයුත්තකදීම ගෙදර පිරිසත් එක්ක, අසල්වාසීනුත් එක්ක තමන්ගේ කටයුතු අර සීලය ආරක්ෂා වෙන හැටියට, ඒ වගේම කුසාසිතින් පවත්වන හැටියට අපි අප්‍රමාද වෙන්න ඕනේ. දැන් අපේ දෙමව්පිය අපට කුඩා කාලේ උගන්වන දෙමව්පියන් වඳින්න කියලා දරුවන් විසින්. ඉතින් දරුවෝ බොහොම ගෞරවයෙන් පෙරලි පෙරලිම අදිනවා. හැබැයි ඒ දරුවෝ ටිකක් දැන තේන වයසට එනකොට හොඳ උසස් අධ්‍යාපනයක් ලැබනකොට දෙමව්පියන් දෙන්නට නැමෙන්න අමාරුයි. දැනෙන්න අමාරුයි බොහෝ දිනාට බොහෝ දරුවන්ට. එතකොට සමාත අම්මේ තාත්තේ මම යනවා කියලා නාම නිසා වඳින්නේ නැහැ අතුස්සලේම සමහර විට. ඒක ලොකු මදිකම, ඒක ප්‍රමාදයක්. අපි දෙමෝපියන් දෙන්න හැර අපට පිහිට වෙච්ච දෙවි කෙනෙක් වෙන්නේ නැහැ. නිසා දෙවියන්ට වඩා බ්‍රහ්මයන්ට වඩා මුලින්ම අපට උපකාර වුණේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ. නිසා අපි කොච්චර දැනුමුතු වුණත් කොච්චර වයස්ගත වුණත් දෙමෝපියන්ගේ දෙපා මුල නවල තබා වැඳලා දෙමෝපියන්ගේ මහදපිරේ ආශිර්වාදය ලැබීම අපි සාර ධර්මයක්. ඒ කියන්නේ දෙමෝපියන් වහිනකොට මොකද වෙන්නේ? දෙමෝපියන්ගේ හද సంతානෙ පුදුමාකාර කරුණාවක් අවදි වෙනවා. මෛත්‍රියක් අවදි වෙනවා. ඒ ඇත්තන්ගේ වචනින් නිකුත් වෙන වචන බොහෝම මෛත්‍රියෙන් පරිපූර්ණ වචන වෙනවා. අව්‍යක්ත මෞපිය කෙනෙක් වුණත් ඒ වෙලාවට පුදුමාකාර සුහෘදව දරුවන්ට ආශිර්වාද කරන වචනෙන් නොකියවත් හිත තුලින් හරි ආශිර්වාද කරනවා. ඒක දරුවන්ගේ ජීවණයට විශාල පිටක් වෙනවා. එනිසා කුඩා කාලයේ මෙන්ම තරුණ වයසේදී වැඩිහිටි වයසේදී අපේ දෙමව්පියන්ද අර වගේම ගෞරව කිරීම අපේ දිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය සාර ධර්මයක්. එවැගේම දෙමව්පියන් ඉදිරියේ නැත්නම් වැඩිහිටියන් ඉදිරියේ අපි හැසිරීම අර බෞද්ධ චාරිත්‍රානුකූලව පැවැත්වීම නිසා වැදගත් දෙයක්. ඒ කියන්නේ දෙමව්පියන් ඉදිරියේ මේ අසංවර කවදාකවත් වාඩි වෙන්නේ නැහැ. අසංවරව පුස්සලින් hina වෙන්නේ නැහැ. අසංවරව හඬ නගා කතා කරන්නේ නැහැ. දෙමව්පියන් අගෞරවයක් වෙයි කියලා. කොයි වෙලාවකවත් දෙමව්පියන් විතර ඉදුමක් නොවන හැටියට දෙමව්පියන් වෙත කරුණාව මෛත්‍රිය ඇති වෙන හැටියට පැවතීම දරුවන්ගේ සාර ධර්මයක්. දෙමෝපියන් අනුසයෙන් උපදෙස් දෙන දෙයක් නෑ දෙමෝපියන්ගේ හද సంతානයේ මුල් බැසගෙන තියෙනවා දරුවන් ගැන හෘදයාංගම මෛත්‍රිය කරුණාව නමුත් මේ දෙමෝපියනොත් ඒ වගේම හිතන්නට ඕනේ මේ දරුවන්ට සුභ සිද්ධිය පිණිස කරුණු පහකින් සලකන්නට තියෙනවා දරුවන් පාපානිවාරෙන්ති ස්වල්ප උද පාපයක් නොවන ඇටියට දරුවන් වළක්ව ගන්නට ඕනේ සමාජ දරුවන් දෙමෝපියන්ද රහසින් අකුසල් කරන්න පුළුවන් මත්පැන් බීම ආදී නොයෙක් අනවශ්‍ය දේවල් පුදු කරගන්න පුළුවන්. යම් මේකින් ඒවා දැනගත්ත ගමන් දෙමෝපියන් ඉක්මන් වෙන්න හොඳ නෑ. දෙමෝපියන් ඉක්මන් නොවේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ මුහුණ බලන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අවස්ථාවල කොහොමද අපට උපදෙස් දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඕනෑම දාමරික කෙනෙකුට ඕනෑම අසංවර කෙනෙකුට බුදුබණ පදයක් කියන්න ඉස්සර වෙලා ඒ අතට හිතට මෛත්‍රිය යවනවා. දැන් දෙමෝපියන් යද సంతානි මෛත්‍රී පිළිලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ට පුළුවන් ඒ තමන්ගේ දරුවා ඉදිරියේ ඉන්න ඇති හිතාගෙන මෛත්‍රී කරන්න. මෛත්‍රී කළ හිතින් කතා කරන්න පුරුදු වෙන්න ඉස්සර වෙලා. මේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ දරුවා මත්පැනින් වළකීවා පස්පමෙන් වළකීවා මේ දරුවා කරුණාවන්ත වේවා මෛත්‍රී සාගත වේවා එවාගේ වැඩිහිටියන් ගෞරව කරන්නෙක් වේවා ඔය ආදි වශයෙන් තමාට අවශ්‍ය දේ නැවත නැවත නැවත හිතෙනින් ඒ දරුවාට මෛත්‍රී චිත්ත තරංග විහිදුවන්නට ඕනේ. ඊට පස්සේ යම් කිසි වෙලාවක කෑම බීම අරගෙන බොහොම සංසුන් වෙලාවක් සලකලා ඒ දරුවා සමීපයට කැඳවලා බොහොම ආදරයෙන් ආවාද දෙන්නට ඕනේ. එතකොට ඕනෑම දර කෙනෙකුගේ අද సంతාන උණු වෙලා ඒ ආවාද පිළිගන්නවා. කවදාහරි වරදක් වුණු ගමන්ම ඒකට කිපුතු වුණොත් ඒ දරුවන් තවත් නපුරු වෙනවා රෞද්‍ර වෙනවා. ඒක නිසා දරුවෙකු වුණත් එහෙමයි. දැන් ස්වාමි භාර්යයන් අතරත් ඒ වගේ තමයි. ස්වාමි භාර්යයන් අතර බොහෝ සෙයින් ඔවුනුන් අතර යම් යම් දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. ඒවා එකපාරටම අර පොල්ලෙන් ගහනවා වගේ කතා කරන්නේ නැතුව ඉස්සර වෙලා Taman හිත හදා ගන්න ඕනේ. Tamanගේ හදේ මෛත්‍රියෙන් පුරව ගන්න ඕනේ. ඉතින් බැරි නම් බුදුන් වහන්සේට ඇට ගිහිලා බුදුන් ඇඳලා තමන් මෛත්‍රී වඩලා හරි එක හදාගෙන තමයි කතා කරන්න ඕනේ. කතා කරන්න ඉස්සර අර වගේම මෛත්‍රී කරලා ඉතින් හිතට කතා කරන්නට ඕනේ. මේ වැරද්ද කරුණා නේද මේක හිතින් අත්හැරගන්න මම මේ ගැන කරුණාවෙන් කියනකොට ඒක හදසුතුලින්ම පිළිගන්න ඔය වාගේ හිතින් හිතට කතා කරලා ඕනේ සුදුසු වේලාවක් සලකාගෙන ඕනේ ආවාද දෙන්න අනුශාසනා කරන්න. එවාගෙම ජීවත් වෙන අපි සෑම දෙනාම රහතන් වහන්සේලා නෙමෙයිනි රහතන් වහන්සේලා නොවන නිසා ගිහි බෞද්ධයන් අතරත নানা ප්‍රකාර අඩුපාඩුකම් දකින්නේ ඇහෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල ඉක්මන් නොවි අමුසමියන් ඇටියට ඕනොන්ට හෘදයාංගමම මෛත්‍රී කරලායේ ඒව හදාගන්න තියෙන්නේ. එහෙමනම් ඒ gedere සැබවින්ම දෙවියන් වාසය කරන දෙවියක් හා නිවසක් හා සමානයි කියලා බුදුරජාන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ දේවෝ දේවියා සබ්බින් සංවසති කියලා තියෙනවානේ දේශනාවේ දෙවි කෙනෙක් වගේ තමයි පංචශීල රකින බෞද්ධයා. එවාගෙම දිව්‍යාංගනාවක් වගේමයි පංචශීල රකින බිරිඳ. මේ දෙන්න හොඳට පංචශීල රකිනවා පමණක් නෙමෙයි ඕනෝන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, ඉවසීම මෛත්‍රී කයෙන් කරන උපස්ථාන, මෛත්‍රී වචනයෙන් කරන උපස්ථාන, මෛත්‍රී සිතින් පැවැත්ම කියන මේ විදියට ඕනෝන් වෙත මෙත් සිත පවත්නකොට ඕනෝන් අතර කවදාකවත් මතභේද ඇති වෙන්නේ නැහැ. අර නකුල මාතා නකුල පිතා පිළිබඳ චරිත කතා පින්නුතුන් අහලා ඇති. අවුරුදු 7 පටන් ඒ අත දෙන්න කවදාකවත් ඔවුන් අතර මතභේදයක් නැතුව බොහෝම සමගින් ජීවත් වූ ඇති එම නකුල පිතු සූත්‍රයේ සඳහන්ව පවතිනවා. ඒ වගේ අමුසමියන් අතරත මතභේදයක් ඇති නොවෙන්නේ. ඔවුන් අතර ගැටුමක් ඇති නොවෙන්නේ නම් අපේ මේ කියන උසස් ගුණ එහෙවත් මෛත්‍රිය, කරුණාව, සුහදතාව එවාගේ ඉවසීමේ ශක්තිය පුරුදු කර ගැනීම බෞද්ධ සාරධර්මයක්. ඒක ඉතාම අවශ්‍යයි අපට දිනදා ජීවිතයේට. දැන් ගෙදරින් පිටත් වෙන ඉස්සර අර බුදුන් වැඳලා මෛත්‍රී කරද්දී ඔවුනොන්ට මෛත්‍රී කරලා තියාගන්න ඕනේ. එතකොට මුළු දවසම ඔවුනොන් අතර ඇති වෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිච්ච සිටිවිලි වචන සැලසුම්. එතකොට අපේ නිවසේ පිටින්ම වාසනාවන්ත නිවසක් වෙනවා. මේවා සාර ධර්ම. ඔක්කොම අප්‍රමාද පදේට අයිතියි. ඊළඟට දරුවන් ගැන වුණත් ස්වාමියා විසින් බිරිඳට වුණත් බිරිඳ විසින් ස්වාමියාට වුණත් යම් යම් කාරණා කීමේදී මෛත්‍රී වචී කර්මීම කතා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි වරදක් ගැන උපදෙස් දෙනවා නම් කරුණු පහකින් යුක්ත වෙන්න ඕනේ. මොනවාද? කාලේන වක්කාමිනෝ අකාලේන භූතේන වක්කාමිනෝ අභූතේන සංවේන වක්කාමිනෝ පරුෂේන අත්ථ සංහිතං වක්ඛාමිනෝ අනත්ථ සංහිතං මෙත්ත චිත්තෝ වක්ඛාමිනෝ දෝසන්තරෝ මේ බුද්ධ වචනයක් යම්කිසි කෙනෙකුට ආවාදයක් කරනවා නම් අනුශාසනාවක් කරනවා නම් සුදුසු වේලාව තෝරගන්නට ඕනේ. හැම වෙලාවෙම කියන්නේ ගොත් ඒක Tamanta අපහසුතාවක් වෙනවා. ඒ කාරණේ ඉෂ්ට නොවේ යනවා. ඒ කියන්නේ හිත නිබුණු, සංසිඳුණු, නිස්සංසල වෙලාවක් අල්ලගන්නට ඕනේ. ඒ කාලීන වක්කාමිනු වකාලයේ භූතේන වක්කාමිනෝ අභූතේන සිදු වෙච්ච දෙයක් ගැනම ඕනේ සාකච්ඡා කරලා අවවාද දෙන්න. ඒක බොරුවක් නෙම නැත්නම් ආරංචි මාත්‍රයෙන් කියන්න ගියොත් අතවරදිනවා ඒක නිෂ්ඵල අනුශාසනාවක් වෙනවා. සංහේන වක්කාමිනෝ පරුසේන ඒ සඳහා පාවිච්චි කරන වචන බොහොම මුරුදු වචන. බොහොම මුරුදු වචනම වෙන්නට ඕනේ. නපුරු වචනෙන් නොකිය යුතු වෙනවා. අත්ථ සංහිතං වක්කාමිනෝ අනත්ථ සංහිතං ඒ කියන්නේ හිත වැඩ පිණිසම කියන්නට ඕනේ. ඒ ඇත්තට මෙලවට පාළුවට හිතසුව පිණිසම කියන්නට ඕනේ අහිතක් අලඩක් නොවන පිණිස. අනිත්ක තමයි මෙත්ත චිත්තෝ වක්කාමින දෝසන්තරෝ කඩ තුල තරහක් පබා නොගෙන හෘදයෙන්ම මෛත්‍රිය යුතුව ආවාද දෙන්නට ඕනේ. මෙන්න මේ කාරණා පහ දීවෝ පැවිදිවෝ අනුගමනය කරනවා නම් කවදාකවත් ඕනෝන් අතරට ගැටුම් ඇතිවන්නේ නැහැ. එනිසා මේ ඉවසීම, වාගේම මෛත්‍රියෙන් කටයුතු කිරීම, මෛත්‍රී වචන පාවිච්චි කිරීම බෞද්ධ සාර ධර්මයක් එදිනදා අපට අතිශයින්ම පිහිට වෙන ධර්මතාවක්. තිරිසන් සතාට උනත් නපුරු වචනෙන් කතා කළොත් ඔහු නපුරු වෙනවා. අර නන්දි විශාල ජාතක දේශනාවේ තියෙන බොහොම ලස්සන සිද්ධියක් නම් දේශාල කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ වෘෂභ රාජය කියලා හිටියා. හරි මිහිරයි. එකම බ්‍රාහ්මණයෙක් මේ වෘෂභ රාජයා පෝෂණය කෙරෙවි. යඩබක් දීලා හොඳින් සංග්‍රහ කළා නාවලා. ඉතින් මේ වෘෂභ රාජයාට මිස් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒක බෝසතුන් වහන්සේගේ පිළිතන දෙයක් නේ. මේක විවරණ ලැබුණාන් පස්සේ තිරිසන් උනත් මිස් වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් එක දවසක් මේ වෘෂභ රාජයා හිතුවා මට උපකාර වෙන මේ පියා මගේ පිය කෙනෙක් වගේනේ. මම එතුමාට ලාභයක් ලබා දෙන්න ඕනනේ. මම එතුමාගෙන් සංග්‍රහ ලැබුණ නිසා කියලා දවසක් කිව්වා පියාණෙනි මම උපදේශයක් දෙන්නම්. මේ රටේ කොහොසත් කෙනෙක් ළඟට ගින් ඔට්ටු අල්ලන්න මගේ නන්දි විශාල ගල් කරත්ත පැටේම ගල් පැටේම කරත්ත 500ක් පළමු කරත්ත ළඟට කෙළවර කරත්තේ නැහැට එක හුස්මට අදිනවා කියලා ඔට්ටුවක් අල්ලන්න. එහෙමනම් කවුරු 1000කට ඔට්ටු අල්ලන්න කිව්වා. ඉතින් මේ බ්‍රාහ්මණයා පුදුම වෙලා මිනිස් බසින් කතා කිරීම ගැන ගිහින් මේක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාම කවුරුත් එක්කාසු වුණා. එක බ්‍රාහ්මණයෙක් මේකට එසේ නොකළ හැකියි කියලා ඔහු ඔත්තු ඇල්ලුවා. අන්තිමේදී එවගේ කරත්ත 500ක් බඩු පටවල, ගල් පටවල ඉතින් විශාල සෙනඟක් එක්කාස වෙලා හිටියා. විශාල සෙනඟක් දකින්න මේක පුදුම දෙයක්. එක හරකෙකට කරත්ත 500ක් පළමු කරත්ත තිබුණු තැනට අන්තිම කරත්ත අදින හැටියට අදින්න පුළුවන් කියන එක හුස්මී. ඒක කරන්න පුළුවන් කියලා බලන් බොහෝ සෙනඟක්. ඉතින් මේ විදිහට විශාල උත්සවයක් වගේ සැරසී තිබුණු වෙලාවේ මේ බ්‍රාහ්මණතුමා මොකද කෙලේ? අර තාම සුහද එවාගේ බොහෝම කීකරු බොහොම හීන මේ වසබ රාජයාට නපුරු වචනයක් කිව්වා. අදපන් කූට ගුණා කියලා. කූට කියන්නේ කුළු ගුණා කියලා. මේ වසබයාට කේන්ති ගියා. තරහාව. ඒ නිසා හෙල්ලුනේ නැහැ. දෙපා හෙල්ලුවේ නැහැ. අන්තිමේදී සෑහෙන වෙලාවක් බලා හිටියා කිසි කෙනෙකුට දකින්න බැරි වුණා කරත් අද නැති. අන්තිමේ මොකද සිද්ධ වුනේ? මේ අසරණ බ්‍රාහ්මණයක් සංකාවන 1000කින් පෙරදුනා. ඉතින් දැන් හර කලේලා දෙනවල්ලා තිව්වා. පස්සේ හන්දෑවේ මේ වෘෂභ රාජාගෙන් කිව්වා පියාණෙනි මොකද කනගාටුයි? ඇයි දරුවෝ මට ඔබගේ වචනේ නිෂ්ඵල වුණානේ. මට 1000ක් අලාභත් වුණා මා ආඥාවකුත් වුණානේ. ඉතින් ඇහැවා පියාණෙනි ඇයි මට අරම කතා කරේ? මම කවදාත් කුළු වැඩක් කරාද? කුළු ගොන් වැඩක් කරුවේ නෑනේ මම. ඇයි මට එහෙම කතා කළේ? ඔබතුමා කිව්වනම් අනේ පුතා මේ කරත් අඩපන් කියලා මං අදිනවනේ. ඒක නිසා පියාණෙනි කතා කරනකොට කාර්ණනොත් සතෙකුට උනත් මුරුදු වචනෙන් මෛත්‍රී වචනෙන් කතා කරන්න පුරුදු වෙන්න කිව්වා. ඔබ මං කියන්නේ ධානව නම් දැන් කොහොමද 2000ක තොට්ටු අල්ලන්නේ? මම ඉන්නම් අදින්නේ. පස්සිතින් විශ්වාසවන්ත වෙලා මම කොහොමද 2000ක තොට්ටු අල්ලන අර වගේම විශාල සෙනඟක් එක්කාසු වුණා අන්තිමේදී මොකද මේ වෘෂභ රාජයා කිසිම සම මේ පමාවක් නැතුව ඒ කියන්නේ වෘෂභ රාජයා හොඳට සූඳ පැනින් නාවලා ආභරණ පළඳලා අන් වලට මාලට මේ ආභරණ පළඳලා මේ මේ සතාගේ ඉසත් ඉතත් අතගාලා කිව්වා අදපම් පුතා මේ කරත්ත 500 කියලා. පුදුම ශක්තිය කිසිම මහන්සියක් නැතුව ඒක හුස්මටම කරත්ත 500 ඇද්දානේ. මේක දැකලා මිනිස්සු ඔළුව රහඳ දුන්නා. මේ කතාගොසට වඩා ත්‍යාග භෝග ලැබුණා. ඒ වගේම කවුරුන දලාහම ත්‍යාගත්තා. මේකෙන් සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා උපදේශයක්. මනුඤ්ඤමේව භාසෙය්‍ය නාමනුඤ්ඤං කුදාචනං මනුඤ්ඤම් භාසමානස්ස ගරුම් භාරං උදද්ධරේ දරංචනං අලබ්ධේසී තේන චත්තමනු වහු මේ බුද්ධ වචනයක්. ගමකට කතා කරනකොට මනාප වචනම ප්‍රිය වචනම කතා කළ යුතුයි. අමනාප වචන අප්‍රිය වචන කතා නොකළ යුතුයි. මනාප ප්‍රිය වචන කතා කිරීම නිසා මහා ගාම්භීර බරක් අදන්ට සමත් වුණා නන්දි විශාල රුසුරාගය. ඒ වගේම ධනයක් ලබා දුන්නා. මෙන්න මේ වගේ තමයි gedara dore කතා කරනකොට උනත් හිත මිතුරන් දුණත් විලඳ සැලකුණත් රාජකාරී සැලකුණත් අපි මෛත්‍රියෙන් කතා කරනවා නම් Tamanne පුදුමාකාර සහායක් අනුග්‍රහයක් අනුකම්පාවක් හැමදෙනාගෙන්ම ලැබෙනවා. ඔය වගේ සෑම කටයුත්තකදීම දැන් අපි සලක බලමු මේ වගේ පිරිසක් මැද්දට එකතු වෙනවානේ. සමාරියේ තමන්ගේ දෙමෝපියන් වගේ වැඩි හිටින්න පුළුවන්. කලින් සහෝදරයන් වගේ ඉන්න පුළුවන්. එහෙම අවස්ථාවල අපේ බෞද්ධ සිරිත් තියෙනවා. වැඩි හිටියන් මුල් තැන දෙනවා. ඒක බොහෝම වැදගත් සාර ධර්මයක්. වෘද්ධාපචනය කියන්නේ වැඩි හිටියන් මුල් තැන දෙනවා වැඩි හිටියන් ආචාර සමාචාර කරනවා දැන් අපේ බෞද්ධ චාරිත්‍රයේ තියෙන ඈත අතීතයේ පටන් වැඩිහිටියෙක් දැක්කාම අංජලි කර්මී කරනවා. දැන් කාලේ වාචින් විදේශ රටවල මේ සිරිත් අනුගමනය වීමෙන් වෙනස් වෙලා තියෙනවා. අංජලි කර්ම කියන්නේ දෝත එක්කාසු කළ තමන්ගේ පපුවට කියලා ගෞරව කරනවා. මේක ඉතා වැදගත් බෞද්ධ සංස්කාර ධර්මයක්. ඊළඟට තමන්ට වඩා වැඩිහිටියෙක් නම් දෙමව්පියන්ගේ කෙනෙක් නම් කාමුල වඳිනවා. මේක බොහොම සාරවත් ධර්ම දෙයක්. පසුගිය කාලේ මට කිව්වා අපේ සුමන කරුණාරත්න මහත්මයා සිද්ධියක් ඒ මහත්මයාත් එක්ක එකතුගෙන තියෙනවා ආනන්ද විද්‍යාලයෙහි බුරුම රටේ සිට අගමිසුරු බවට පත් වූ ටාන් තුන් කියන මහත්මයා. ඒ මහත්මයා දෙමිම ඉගෙන දෙස්පන්ද ඉගෙනගෙන තියෙන්නේ ඒ කාලයේ විදුහල්පතිවර වෙන මේ කුලරත්න මහත්මයා ළඟ. ඉතින් මේ ටාන්තුම් මහත්මයා ලංකාවට ඇවිල්ලා සුමන කරුණාරත්න මහත්මයාට ගිහින් තියෙනවා තමන්ගේ ගුරුවරයා සම්මුඛ වෙන්න දකින්න. එයා මොකද භික්ෂූන් වහන්සේ කෙනෙකුට පාල්ලා වඳිනා වගේ මේ ඒ රටේම අගවිසුරුතුමා තමන්ගේ ගුරුවරයාගේ දෙපාල්ලා වැන්දා. සුමන කරුණාට මාතරේ කඳුළුවාවලු. අනේ මේ තරම් බෞද්ධ චාරිත්‍ර නේද මේක අනුගමනය කරන්න කියලා බලන්න. එතකොට ඒ ගුරුවරයාට කොච්චර හදසංතානේ මෛත්‍රියක් ඇති වෙන්නේ ඇද්ද? අන්න වගේ තමයි එච්චර රාජකීය කෙනෙක් එනත්තම් මුළු රටක මගනි සුරු කෙනෙක් තමන්ගේ ගුරුවරයාට වඳින හැටි කොච්චර ආදර්ශමත් වුණාද මෙන්න මේ වාගේ සාර ධර්ම තමයි එදිනදා අපට අවශ්‍ය වන්නේ. ඒ වගේම අපට යම් යම් අලාභ ඇති වුණොත් ඒ අලාභයේදී කම්පා නොවෙන්න අපේ පුරුදු වීමත් සාර ධර්මයක්. මේ අලාභය කියන එක කාකා සාධාරණ දෙයක්. ඒ කම්පා වෙන දෙයක් නෙමෙයි. ඒක අනිත්‍යයි. අලාභයක් අනිත්‍යයි. ලාභයක් ලැබුණත් එහෙම ඒකත් අනිත්‍යයි. යටටක් ආවත් ඒකත් අනිත්‍යයි. අයටක් ආවත් ඒකත් අනිත්‍යයි. ඒ වගේම සැපක් දුකක් ආවත් ඒවා අනිත්‍යයි. ඒවා ගැන ඇලෙන්න, ගැටෙන්න, ගැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක නුවණින් සලකා ගන්නකොට හැම විටම නිසල සිතකින්, නිසල කයකින්, නිසල වචනයකින් දවස සැපසේ ගන්න පුළුවන්. මෙන්න මේ අනුසලක බැලීමේදී අපේ කාර් ධර්ම රාශියක් අපට දැනගෙන ගන්න තියෙනවා. ඒවත් එකෙන් දෙක මේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අසා බලාගෙන ඒවා අනුගමනය කරමින් අපේ ජීවිතය සාරවත් ජීවිත, ධර්ම ජීවිත, කාර්මී ජීවිත, පුණ්‍ය ජීවිත බවට පමුණවා ගන්න, බෝධිසත්ව ජීවිත බවට පමුණවා ගන්න අපි අදිස්ථාන සබා ගන්නට වටිනවා. ඉතින් අද මේ දේශනාව අපි කෙටියෙන් පවත්වන්නේ පින්නතුන් බොහෝ වෙහෙස මහන්සිලා ඇත්තේ වැඩියෙන් වාඩි වෙලා වෙහෙස ඇති එනිසා අපි කෙටි කරන්න බලාපොරොත්තු වුණේ මේ සරුවක්ඥන් වහන්සේ දේශනා කළ අපමාද පදයේ ගැන කෙටියෙන් හඳුන්වන්නටයි විශේෂයෙන් අපේ සාන්තිනායකයන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සාර ධර්ම වශයෙන් අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමුනුයි බෝධිසම්භාර පිරිවි. දැන් අර බුදුබා පතන්නත් ඉස්සර වෙලා මා සුකෝසක කුමාර කාලයේදී මොනතරම් මෞඛ්‍යයන්ද සැලකුවාද කියන එක අපේ බෞද්ධ ඉතිහාසයේ අටකතාවල සඳහන් වෙනවා. ඒක තමයි පළවෙනි මනෝප්‍රනිදාන අවස්ථාව. අන්නේ වාගේ සාර ධර්ම අපේ ජීවිතය තුළ පවත්වනවා නම් බොහොම පුණ්‍යවන්ත ජීවිත බාටපත් වෙනවා. අපේ ලංකාවේ කියන්නේ අසවෙනි අග්‍රබෝධි නමින් රජ කෙනෙක් තමන්ගේ මෑණියන් ජීවත් වෙච්ච අයකට රජ වෙන කාලේ. එයා නම් ජීවත් වූ බව හැඳින්නේ නැහැ. එතකොට මේ මෞතුමිය ගැන මොනතරම් සැලකිල්ලක් මේ රජුරෝ කළා දුදේ පාන්දරම මේ රටක් කරන ඔටුන්න පළඳින ඉස ඇති මෙතුම තමන්ගේ කටයුතු වලට පළමුවෙන්ම තමන් කෑම බීම ගන්න ඉස්සර වෙලා මෙනවා මෑණියන් වහන්සේ වැඩ ඉන්න කාමරයට. මෑණියන් බලාගෙන සේවතුන් ඉන්නවා, සේවිකාවන් ඉන්නවා. ඒ අතරේ මෙතුමාම මෑණියන්ගේ මූණ දෝණය කරනවා. මෑණියන්ගේ අඳුම් මාරු කරවලා දෙනවා. මෑණියන් දාගත් ආසනේ පිරිසිදු කර දෙනවා. මෑණියන්ට කැඳවලු කවනවා පොවනවා. ඒවා කවලා පොවලා අන්තිමේදී ඒ මෑණියන්ගේ ඉතුරු පාඩු දෙක ඉසේවක් කර ගන්නවලු ආදරේ. ඒ මන්දිරට මෑණියන්ගේ පතුල් මත නලව සබා තෙවිතක් වැඳලා ඇඳවතේ ප්‍රදක්ෂිනා කරනවලු චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා වගේ. මේ වාගේ තමයි මෑණියන් උදෙත් දවාලෙත් හැන්දෑවෙත් සැලකුවේ. ඔච්චර සේවකයන් හිටියා සේවිකාවන් හිටියා ඒ අත්යන්ට වඩා පුදුම ගෞරවයකින් මේ රජතුමා මෑණියන් උපස්ථාන කළ බව අපේ මහවංශ ඉතිහාස පොතේ සඳහන්ව තියෙනවා. එතකොට මේවා කවුද පුරුදු කෙරෙව්වේ? කවුරුත් නෙමෙයි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බෝධිසත්ව කාලයේ මේවා පුරුදු කරගෙන ඇවිල්ලයි ලොවට විදහාපා දේශනා කෙළි. ඉතින් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ඒ බෞද්ධ සාර ධර්මයන් අනුගමනය කරමින් තමත් ත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. වෙස්සන්තර ආභාවය ගැන බලන්නේ රටක් රාජ්‍ය කරන රජ කෙනෙක් වෙලා පිය රජුරවන්ට අවනතලා වංශගිරියටත් ගියානේ. යන්ත ඉස්සර දවසේ මෑණියන්ගේ පතුල් වැඳලා, පියාණන්ගේ පතුල් වැඳලා හිත සැනසෙව්වානේ. මෑණියන් කනගාටු වෙන්න එපා. යානම් කනගාටු වෙන්න එපා. නගර වැසියන්ගේ හිත හදන්නටයි මම මේ යන්නේ. මගෙන් වරදක් වුණා නම් නගර වැසියෝ සමාවෙත්තුවා. මගේ මව්පියන් දීර්ඝාස වෙත්තා. ওই විදිහට හිතේ මේ වචන පාවිච්චි කරමින් තමයි එතුමා වාකගිරියට ගියේ. අන්තිමේ ආත්මාශයක් එම වංකගිරියේ තවස්දන් කොල්ලා අන්තිමට දරුවන් දන් දීලා, දේවීත් දන් දීලා මාස එකමාරකින් ආවනේ. හේමාරාජ්‍ය බැලන් අතුළු පිරිස ආම නගරවැසු ආරාධනා කළා නගරයට වඩින්න කියලා. බාරගස්සේ නැහැ. පසුව පියාණන් වහන්සේ කිව්වා දරුව මම දැන් වයසයි. ඔබ රාජීමේ රාජකුමාරයයි. එනිසා මට අනුකම්පා පිණිස මගේ වචනේ පිළිගෙන නගරයට වඩින්න කිව්වා පියාණන්ගේ පසුව වැන්දා. වැඳලා කිව්වේ හොඳයි මං එන්නම් පියාණන් වහන්සේ. අන්තිමේදී තමන් ගත කළ හත් මාසයක් තවුස්දන් පිළු කුටියට කොච්චර ආචාර කළාද අචේතනික වස්තුවට ආචාර කළේ එවිටක් මේ කුටිය වටේ දොරට නගාගෙන ප්‍රදක්ෂිනා කළා. මට මගේ පාරමී පුරා ගන්න උපකාරෝ මේ ආවාසයට මගේ ගෞරවාචාරය වේවා කියන ආචාර කළ තමයි ස්නානයේ කොට වතුණු පැඳගෙන ආපසු පිටත් උනේ. මේ වාගේ අචේතනික වස්තුන් පවා ගෞරව කිරීම සාර ධර්මයක්. ඉතින් අන්න මේ වාගේ සාර ධර්මයන්ගෙන් පිරුණා බුද්ධ ශාසනයකටයි අපි මේ පිවිසී සිටින්න ඇතුළත් වී සිටින්නේ අනුගමනය කරන්නේ. එනිසා මේ ශාන්ති නායකයන් වහන්සේ එසේ දීර්ඝ කාලයක් මුළුල්ලේහි දවසින් දවස නිමේ භවයෙන් භවය නිමේ ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ සමන් වහන්සේ අනුගමනය කළ අප්‍රමාද ප්‍රතිපදාව අනුව සාරධර්මයන් මුදුන් පමුණවාගෙන ඇවිල්ලා මාර්ග පරාජයකට ලෝසුදා බුදු වුණා. බුදු වෙනා සමන් වහන්සේ ලබාගත් ඒ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධයෙන් ලොවට දේශනා කරමින් සූවිසි අසංඛ්‍යයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සම්නවා වදාලා තමන් වහන්සේ කොතෙක් ලෝකානුකම්පාවෙන් වැඩසැලසුවා දිනපතාම සූවිසි කෝටි ලක්ෂ වාරයක්ම රහත් ඵල සමවතර සමෝදිමින් නිවන් සපක් වින්දා අනාගතයේ බලලා ලෝකයේ ජනතාවට හිතසුව පිණිස බුද්ධ බලයේ බුද්ධ අධිෂ්ඨාන බලයේ පිහිටවලා සුවාසූදාසක් ධර්මස්කන්ධය දේශනා කළා. පිරිනිවන් අඳේ වැඩ ඉඳගෙන අන්දමා හිමියන් වහන්සේට වදාලා යෝකෝ ආනන්දමය ධම්මෝ තෙමිනියෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වූ මමත්තේන සත්තා ආනන්දය මා විසින් යම් ධර්මයක් දේශන ලදෙන යම් විනයක් පනවන ලදෙන ඒ ධර්මයේ හා විනය ප්‍රපසමට සාකුරු කෘත්‍ය සිද්ධ කරනවා කියලා පවරා දුන්නා. මේ දින ලෝක වැඩසැන සූ ශාන්තිනායකයන් වහන්සේ ආයුෂාගේ කෙලවර දැල්ලෝ පහනක් නිවෙන්නාසේ අර ස්කන්ධ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝතියේ කර්මාරෝපෝ පරිලෝ ගියා. රණේ තිලාරස්ථාන රාජධානි යොන් පොකුණු මාලිගා ආදී සියල්ල නැස්තාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ සාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් අපේ දෑතර ලක්වන දේවල් දොරවල් ඉදකඩම් යාන වාහන එළ මුදල් අඳුන් පළඳුන් ආදී නිසා සියලුම පාරිභෝගික වස්තු එවාගෙම කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආස්භාව සියල්ලක් මතුමත්යේ ලැබිය හැකි දී මානුෂාදී සැප සම්ප්‍රස් සියල්ලක් අවේකේ ප්‍රතම් භවාක්‍රේ දක්වාද අනන්ත ලෝක ධාතු තුලද පවත්නා හිත ඇති හේත නැති සෑම සංස්කාර ධර්මක් ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් නිරතුරු පෙළෙනවා දුකයි කැමත කැමතසේ නොපවතී යනවා අනාත්මයි ත්‍රිලක්ෂණයේ තියාතා සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙකම නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට යායති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පුරෝ දානාදී පාරමිතානුභාව බලයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත නිවන් වැඩියා සතර දුක් තරණය කළ කෙලෙස් නිමල නිවා සාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා එවාගේම අප ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම අපට පාරමී බාටපත් වේවා පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ